විසින් දේශනා කරන්ට යෙදුණු වටිනා සූත්‍ර දේශනාවක සඳහන් වන ගාථා රත්නයක් මාතෘකා කරන්ට යෙදුනේ. මේකින්වත් සෑම දෙනාම අද මේ සන්ධ්‍යා භාගයේ නිසගත සේනාසනයේට එක්රැස් වෙලා සදී පැහැදී සූදානම් වෙසිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ විදක් ශ්‍රවණය කරන්නට. පින්වතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා ධම්මෝ සදං සමං නැති ඒතං තිබත භික්ඛවෝ කියලා මහණෙනි මේ ධර්මයේ හා සමාන ඖෂධයක් නැත ඒ නිසා මේ ධර්ම ඖෂධය පානය කරලා සුවපත් වෙන්නට කියලා පින්වතුනේ අපි సంతానගතව තියෙනවානේ නොයෙකුත් ලෙඩ රෝගනේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයේ කෙලෙස් සහිත සත්‍යයන්ට රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් නිසා නොයෙකුත් විදිහේ කායික රෝගවලට වඩා මානසික රෝග වැඩි. ඉතින් මේ කායික රෝග සුවපත් කරන්නට නොයෙක් විදිහේ ඖෂධ තියෙනවා, දේශීය ඖෂධ, ඊළඟට බටහිර ක්‍රමීය ඖෂධ. ඒ වුණත් වෙනතුනි මේ හිතේ හැදෙන මානසික ලෙඩ රෝග සමීප කරන්න තිබෙන හොඳම ඖෂධය කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි. යන්න ඒක නිසා අපි ධර්මාශ්‍රවණය කරනකොට මතක තබා ගන්නට ඕන දැන් මේ ධර්මයේ නැමැති අමෘත ඖෂධය පානය කරලා අපේ సంతාන සුවපත් කරගන්න වෙලාවයි. ඒක නිසා බොහොම ඕනෑකමින් යුක්තව සමාධිගත වෙලා වගේ ධර්මාශ්‍රවණය කරන්නට ඕන. පින්වතුනි ධර්මාශ්‍රවණය කිරීම නිවන් දොරටුවක් හැටියටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ පින්වතුන් අහලා දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ පාරමී ධර්ම පිරුණා වූ සත්පුරුෂ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමුහිරි සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉඳලා ඒ ආසනවලදීම සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මග සතර ඵල පිළිවෙලින් මේ උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරලා සුවපත් භාවයට පත් වුණානේ ඒක නිසා අද කාලේ සමහර ලාවට ඒ වගේ මහා පිංගුල තියෙන සත්පුරුෂය ඉන්න පුළුවන්. ඒක නිසා සමහර කෙනෙකුට දහම් පදයක් ශ්‍රවණය කරලා ඒ අනුසාරයෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට ඒ ඒ ආසනවලදීම මාර්ගඵල නිවන්සුව සාක්ෂාත් වෙන්නත් පුළුවනි. ඒක නිසා මේ ධර්ම ශ්‍රවණය මේ සෑම දිනාටම මගඵල නිවන්සුව අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියන පැතුමෙන් යුක්තව කවුරුත් සාවධානව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. සිංහතුනි මාතුකා කරන්ට යෙදුණු රාකාවේ සඳහන් වෙන්නේ භාරෝහවේ පංචක්ඛන්ධා භාරහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාරමිච්ඡේ පනං සුඛං බොහෝ වටිනා අර්ථයක් ප්‍රකාශිත වෙන ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී විසුණු වහන්සේලා ආමන්ත්‍රණය කරලා වදාලා මහණෙනි මේ ලෝකයේහි ධර්මානුකූලව බලනකොට බරක් තියෙනවා. ඒ වගේම බර ගෙන යාමකුත් තියෙනවා. බර ගැනීමක් කියලා දෙයක්ත් තියෙනවා. බර බහා තැබීමක් කියලා දෙයක්ත් තියෙනවා. එතකොට කාරණා හතරක් දැන් මේ සූත්‍ර දේශනාවෙන් විස්තර කරනවා මොනවද? බර කියන්නේ කොමක්ද? පළවෙනි එක මොකක්ද? ඔව්. බර කියන්නේ කොමක්ද? දෙවැනි එක බරගෙන යන්න දෙවැනි කාරණේ බරගෙන යන්න. තුන්වැනි කාරණේ බර ගැනීම කියන්නේ මොකක්ද? බර කරට ගැනීම කියන්නේ කොමක්ද? ඊළඟට හතරවැනි කාරණේ බර බහාතදීම කියන එක. දැන් ඔන්න කාරණා හතරයි. මෙන්න මේ කාරණා හතර ගැන තමයි අපි දැන් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පින්වතුන්ලාට බර කියන එක තේරෙනවානේ. කවුරුත් යම් යම් බර කරගහගෙන ගිහින් තියෙනවානේ. කිසින් ගෙනියන බර, කරින් ගෙනියන බර එතකොට දැන් මේ අපේ මෑණිවරු වතුර පිරිච්ච කලයක් ගත්තාම ඒකේ බර දැනනවානේ. එහෙමත් නැත්නම් මොනවා හරි ලෝලු පළතුරු ආදි පුරවලා තියෙන මල්ලක් අතට ගත්තාම ඒකේ බර දැනෙනවා. එතකොට මේ බර කියන එක අපට පහසුවක්ද අපහසුවක්ද? අපහසුවක් නේ. ඒ බර දිමින් තිබ්බන් පස්සේ අපි හොඳ හුස්මක් අරගෙන කියන අපෝ ලොකෝ බරකින් නිදහස් වුණා කියලා. එතකොට ඒකෙන් පේන්නේ මොකක්ද? මේ බර කියන එක අපහසුවක්, පීඩාවක් කියන එක. අපට සාමාන්‍යයෙන් අර බාහිර බර ගැන තමයි මේ වැඩි අත්දැකීම් තියෙන්නේ. ඒ කියන්නේ කරෙන් හිසෙන් උස්සගෙන යන බර ගැන තමයි අපට අත්දැකීම් තියෙන්නේ. දැන් මේ පින්වතුන්ලා සම්පත්ත වාඩි වෙලා ඉන්නවා කවුරුවත් බරක් උස්සාගෙන ඉන්න බවක් පේන්නේ හැබැයි අපේ ජීවිත ගැන අභ්‍යන්තරික වශයෙන් බැලුවොත් එහෙම අපි හැමදෙනාම මෙතන මේ සම්පත්ත හිටියට ලොකු බරක් ඔසවාගෙන ඉන්නේ. මොකද්ද ඒ බර? ඔව් හරියටම හරි ජීවිතේ නැමැති බර මේ ජීවිතේ නැමැති බර බුදුරජාණන් වහන්සේ වෙනත් ක්‍රමයකින් මේ දේශනාවෙහි ඉගැන්වුවා භාරෝහවේ පංචස්කන්ධා බර කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම බර කියලා යුත්තේ මේ බාහිර බරට නෙමෙයි ස්කන්ධ පංචකයට පංච පාදාන ස්කන්ධයට තමයි නියම වශයෙන් බර කියන්නේ භාගතුන් වහන්සේ ගැන විස්තර කරනවා කතමෝච බික්කවේ භාරෝ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං මහණෙනි මේ බර මොකද්ද කියලා අහුවාම ඒකට දෙන්න ඕන නියම උත්තරේ මොකක්ද අන්න පංච උපාදානස්කන්ධය කියන එකයි දිය යුතු නියම උත්තරේ කතමේ පංච මොනවද මේ පහය කියලා කිව්වේ රූප උපාදානස්කන්ධේ වේදන උපාදානස්කන්ධේ සංඤ්ඤා උපාදානස්කන්ධේ සංඛාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියලා අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන බර ගොඩවල් පහක් තියෙනවා. හැබැයි වෙලා තියෙන ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිත පැවැත්ම තුළ මේ වගේ බර ගොඩවල් පහක් තියෙනවා කියන එක දන්නවද නැද්ද? දන්නේ නැහැ. අන්න එතන තමයි වැරදිච්ච තැන. ඒක නිසා බර කහක් කරගහගෙන භවෙන් භවයට යනවා. නමුත් තමන් බරක් ඔසවාගෙන යන බව දන්නේ නැහැ. ඉතින් තමන් බරක් ඔසවාගෙන ඉන්න බව නොදන්නා තාක්කල් බර බිම තැබීමක් වෙනවද? නෑ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ අපිට මේ බරෙන් නිදහස් වීමක් නැතුව භවයෙන් භවයට භවයෙන් භවයට බර කරගහගෙන යන්න වෙලා තියෙනවා. මොකද්ද බර? අන්න පංච උපාදානස්කන්ධය කියන කාරණා. එතකොට මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා හෙව්වොත් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? ඔව් කොහොමද පංච පාදානස්කන්ධය කියන එක අපි තේරුම් ගන්න හොඳයි තම තමන්ට පංච පාදානස්කන්ධයක් තියෙනවද නැද්ද තියෙනවා තියෙන විශ්ය දන්නවද ඔය කොටින්ම කියනවා නම් මේ තමන්ගේ ජීවිතය කියලා කියන්නේ මේ පංච පාදානස්කන්ධය කියන එකයි පංචය කියලා කියන්නේ පහට උපාදානය කියලා කියේ මමත්වයෙන් දැඩිසේ අල්ලාගෙන ඉන්නවා කියන එකටයි ස්කන්ධ කියලා කියේ රාශිය, සමූහය කියන අදහසට. එතකොට අපි මමත්වයෙන් දැඩිසේ අල්ලාගෙන ඉන්න රාශි ස්කන්ධ පහක් තියෙනවා. ඒක තමයි මේ පංච පාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඕක අපිට අපේ ජීවිතය තුළ සංග්‍රහ වෙලා තියෙන හැටි තේරුම් ගන්න පහසු වෙන මේ විදිහට. දැන් අපිට අපේ ශරීරය ගැන තේරෙනවානේ නේද? කය ගැන තේරෙනවා කොහොමද තේරෙන්නේ? මේ කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදියෙන් හැදිච්ච සීතුෂ්ණ ආදියෙන් නිරන්තරයෙන් වෙනස් වෙන සාපිපාස ආදියෙන් නිරන්තරයෙන් වෙනස් වෙන බිඳී යන මේ භෞතික රූපය රූපකයයි. එතකොට දැන් උන අපට තේරෙනවා කෙනෙක් මිය පරලොව ගියයින් පස්සේ රූපකයට මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා දරදඬු වෙලා ඒක වැඩක් නැති බවට පත් වෙනවා. එහෙමනම් මේ රූපකයේ වැඩක් ඇති බව තිබිලා තියෙන කුමක් නිසාද? නාමකය නිසායි. එතකොට අපට හොනනම් ජීවිතේ දෙපැත්තක් තියෙනවා කොහොමද? රූපකය හා නාමකය වශයෙන් දෙකක්. ඉතින් අපි ඒකට කියනවා නාම ධර්ම හා රූප ධර්ම කියලා දෙක කොටසකට දෙනවා. දැන් ඕක තේරෙනවා නේද? දෙකට බෙදා ගන්න හැටි. නාම ධර්ම හා රූප ධර්ම. එතකොට මේ නාම ධර්ම කියලා කියන්නේ අරමුණට නැමෙන ස්වභාවයෙන් යුක්ත චිත්තචෛතසික ධර්මයන්ට කියනවා නාම ධර්ම කියලා. දැන් උනා අපි අපේ ජීවිතේ දෙකට බෙදාගත්ත කොහොමද? රූප ධර්ම හා නාම ධර්ම වශයෙන්. එතකොට මේ නාම ධර්මත් නැවත දෙකට බෙදන්න පුළුවන්. ඒ කොහොමද? චිත්ත හා චෛතසික වශයෙන්. තේරුණාද? නාම ධර්ම ආයතකට බෙදා ගන්නව කොහොමද? චිත්ත ඡායතික වශයෙන්. චිත්ත කියලා කියන්නේ පින්වතුනි අරමුණු දැනීමටයි, සිතටයි. අරමුණු දැනගන්නේ කොහොමද? ඇසින් රූප දැනීම වශයෙන්. ඒකට කියන චක්කු විඥානය කියලා. කනින් ශබ්ද ඇසීම වශයෙන් අරමුණු දැනගන්න. ඒකට කියනවා සෝත විඥානය. නාසයෙන් ගඳ සුවඳ දැනීම වශයෙන්. ඒ සිතට මොකක්ද කියන්නේ? ගාහන විඥානය කියනවා. දිවෙන් රස දැනීම වශයෙන්. ඒ සිතට මොකක්ද කියන්නේ? ජීවහා විඥානේ කයින් පහස දැනීම වශයෙන් කාය විඥානේ ළඟට ඒ පහෙන් තොරව අපට අරමුණු දැනගන්න පුළුවන් මනෝද්වාරය. මේකට කියනවා මනෝ විඥානය කියලා. දැන් ඔන්න ඔය හය තේරුණාද? ඇයින් රූප දැනගන්නා සිත චක්කු විඥානය, කනින් ශබ්ද දැනගන්නා සිත සෝත විඥානේ, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නා සිත, ගාහන විඥානේ, දිවෙන් රස දැනගන්නා සිත, ජීවහා විඥානේ, කයින් පහස දැනගන්නා සිත කාය විඥානේ මනෝධාරයෙන් අරමුණු දැනගන්නා සිත් තියෙනවා මනෝ විඥාන වාසියේ. ඔය සියල්ලටම පොදුවේ කියනවා චිත්ත කියලා. මේ චිත්තය ඒ ආකාරයෙන් ප්‍රභේද වෙලා යනවා. සූත්‍ර දේශනාවල ආයතන අනුසාරයෙන් සවැදෑරුම් බවකින් යුක්තව දේශනා කරලා තියෙනවා. ඒකම අභිධර්ම පිටකයේ පින්වතුනි සංක්ෂේපයෙන් 89ක් වශයෙන් ලෞකික වූ ලෝකෝත්තර වූ සියලු සිත් 89ක් වශයෙන්ොත් විස්තර වශයෙන් 121ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. සමහර කෙනෙක් ඔය සූත්‍ර දේශනාවල සරදරුම්ව දක්වා තියෙන විඥානස්කන්ධයත් අභිධර්ම පිටකයේ තිබෙන 89 වැඩහැරුම් වූ සිතුත් වෙන් කරලා හඳුනා ගන්න බැරුව අනවශ්‍ය විවේචන කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ සිත් 6 දේශනා කරලා තියෙන්නේ මේ 80 ගණන් දේශනා කරලා නැත යනාදි වශයෙන් අනවශ්‍ය විවේචන කරනවා. ඒක අනෝබෝධයෙන් කියන කතාවක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුල්ල පහළ වෙන සිත්තිකම තමයි ඊළඟට විස්තර වශයෙන් අභිධර්මයේහි 89 වැඩෑරුම් හා 131 වැඩෑරුම් වශයෙන් දක්වා තියෙන දෙකේ වෙනසක් නැහැ. විස්තර වැඩි වශයෙන් දක්වා තියෙන අභිධර්ම පිටකේ සංක්ෂේපයෙන් දොරටු හය අනුව දක්වා තියෙන සූත්‍රාන්ත පිටකයේහි. එතකොට ආයතන හය අනුව ගත්තොත් ඒ ආයතනය අනුව ඇත් පහළ වෙන සිත් සියල්ල චිත්ත නාමයෙන් හඳුන්වනවා. ඊළඟට චෛතසික කියන්නේ මොනවද? ඒ ඒ සිත් සමගම සිද්ධ වෙන තවත් ක්‍රියාවන් තියෙනවා. ඒ ඒ සිත් අනුව ඒ සිතත් එක්කම එකට ඇති වෙලා එකට බිඳී යන ඒ සිතත් එක්ක සිද්ධ වෙන අන්‍ය ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා. දැන් ඔන්න හොඳ දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් මේ පින්වතුන්ලා බණ අහගෙන ඉන්නවානේ. දැන් බණ ඇසීම වශයෙන් මේ ශබ්දය ඇසීම වශයෙන් කන මුල්ල පහළ වෙන සිත් සෝත විඥානය. එතකොට දැන් මේ ඇහෙන ශබ්දය දැනීම විතරක් නෙමෙයි ඒ දැනීමත් එක්කම ඊළඟට මනෝද්වාරික වශයෙන් පහළ වෙන සිත් මුල් කරගෙන ශබ්දය හඳුනා ගන්නවා කියන වචන තේරුම් ගන්නවා යම් කිසි විඳීමක් ඇති වෙනවා චේතනා පහළ වෙනවා අර දැනීමේ ක්‍රියාවත් එක්ක ওই ක්‍රියාවනොත් සිද්ධ වෙනවා නේද දෙවෙනුවට ඒත් එක්කම දැනීමේ ක්‍රියාවත් එක්ක හඳුනා ගැනීම විඳී චේතනා පහළ වීම ආදී ක්‍රියා කොටාසයකුත් සිිතේ සිද්ධ වෙනවා නේද අන්න ඒ දැනීමේ ක්‍රියාවත් එක්කම සිද්ධ වෙන විඳීමේ හඳුනා ගැනීමේ චේතනා පහළ වීම ආදී ක්‍රියා සමුදාය හඳුන්වනවා චෛතසික නම්. දැන් පැහැදිලි මේ චිත්ත හා චෛතසික කියන දෙකේ වෙනස. චිත්තය කිව්වහම කොටින්ම අරමුණු දැනීම මාත්‍රයකයි චිත්තය කියලා කියන්නේ. ඒ අරමුණු දැනීමත් එක්කම සිද්ධ වෙන විඳීම් හඳුනා ගැනීම චේතනා පහළ වීම ආදී ඒත් එක්කම සිද්ධ වෙන ක්‍රියා සමුදාය හඳුන්වනවා චෛතසික කියලා. මොන දැන් අපි නාම ධර්ම දෙකට බෙදාගත්ත කොහමද චිත්ත හා චෛතසික වශයෙන්. දැන් ඕවා Taman තුල තියෙන දේවල්ද නැද්ද? අන්න Taman තුල තියෙනවා. ඊළඟට දැන් ওই චෛතසික ආයත් ප්‍රභේද වශයෙන් බෙදන්න පුළුවන්. අරමුණු දැනීමේ ක්‍රියාවත් එක්ක අපට අපේ සිතේ සිද්ධ වෙන ප්‍රධානතම ක්‍රියාවක් මොකක්ද? යම් කිසි දැනීමක් සිද්ධ වෙනකොට සිද්ධ වෙන තවත් ප්‍රධාන ක්‍රියාවක්. දැනගන්න දේ අනුව සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳීම ඇතිවීම කියන එක. අන්න එතකොට මේ විඳීම කියන එක අර චෛතසික අතරින් ප්‍රධාන චෛතසිකයක් නේ. හැම සිතකම යෙදෙන චෛතසිකයක්. ඒ නිසා චෛතසික අතරින් වේදනාව බොහොම ප්‍රධානයි. ඒ නිසා වේදනා සියල්ල අපට වේදනා ස්කන්ධයේ වශයෙන් වෙන් කරලා බුදුරජාණන් වහන්සේ වෙනම ස්කන්ධයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඊළඟට අරමුණු දැනීමත් එක්ක දැනගන්නා අරමුණ හඳුනා ගැනීමේ ක්‍රියාවත් ඒත් එක්කම සිද්ධ වෙනවා. ඒකත් වෙනම චෛතසිකයක් නේ සංඥාව හැඳිනීම කියන එක. ඒ සංඥා සියල්ලත් වෙනම රාශියක් සමූහයක් වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන සංඥා හැඳිනීම සියල්ල. ඊළඟට ඒ අරමුණු දැනීමත් එක්කම චේතනා පහළ වීමේ ක්‍රියාවක් සිද්ධ වෙනවානේ චේතනා පහළ වීමත් සමගම තවත් චෛත්‍යික රාශියක් කියදෙනවා ඒ ඒ සිස්කන්ධ. ඔක්කොම චෛත්‍යික තියෙනවා පින්වතුනි කීයද? 52ක්. චෛත්‍යික 52ක්. ශික්ෂියල් ප්‍රධාන වශයෙන් 89ක් හැටියට දක්වා තියෙන අභිධර්ම පිටකයේ චෛත්‍යික ධර්ම 52ක් වශයෙන්. දැන් මේ 52කින් වේදනා ස්කන්ධය එකක් හැටියට ගන්න පුළුවන්. සංඥා ස්කන්ධය තවත් එකක් හැටියට ගන්න පුළුවන්. එතකොට දෙකක් නේ. තව කීයක් ඉතුරු වෙන්න ඕනද චෛතසික? 52න් දෙකක් ගියාම අන්න 50ක් තියෙනවා. චේතනාව ප්‍රධාන කොට ඇති ඉතුරු චෛතසික 50ට කියන චේතනාවත් එක්කම චේතනාව ප්‍රධාන කොට ඇති ඉතුරු චෛතසික සියල්ලටම 50ටම කියනවා සංස්කාර ස්කන්ධය කියලා. දැන් තේරුණාද අර චෛතසික බෙදා ගන්න හැටි. චෛතසික සැප දුක් උපේක්ෂා වේදනා සියල්ල වේදනා ස්කන්ධය වශයෙන් බෙදා ගන්නට ඕන වෙන් කර ගන්නට ඕන. ඊළඟට සිත් එක්කම සිද්ධ වෙන හඳුනා ගැනීමේ ක්‍රියා සමුදාය සංඥා ස්කන්ධය වශයෙන් වෙන් කර ගන්නට ඕන. ඔන්න දැන් චෛතසික 52න් දෙකක් කතා කළා. ඊළඟට ඉතුරු වෙනවා චේතනාව ප්‍රධාන කොට ගත්තා වූ අවශේෂ චෛතසික 50 සියල්ල. ඒ සියල්ලම සංස්කාර ස්කන්ධයට සංග්‍රහ වෙනවා. අන්න එතකොට දැන් ස්කන්ධ පහ හැදිලා. පැහැදිලි. රූපේ රූපස්කන්ධයයි. ඊළඟට පහළ වෙන සිත් සියල්ල චිත්තේ විඥානස්කන්ධයයි. චෛතසික සමුදාය වේදනා සංඥා සංස්කාර කියලා ස්කන්ධ තුනකට බෙදන්න පුළුවන්. තේරුණාද? දැන් ඔන්න අපේ ජීවිතය ඉස්සෙල්ලා දෙකට බෙදුවා කොහොමද? නාම ධර්ම හා රූප ධර්ම කියලා. නාම ධර්ම ආයෙත් දෙකට බෙදුවා චිත්ත හා චෛතසික කියලා. චෛතසික සියල්ල ආයෙත් තුනට බෙදනවා කොහොමද? වේදනා සංඥා ඒ දෙක හැර ඉතුරු චෛතසික 50 සංස්කාර වශයෙන් අන්න ඒ චෛතසික සියල්ල තුනකට බෙදුවාම ඊළඟට විඥානස්කන්ධයත් රූපස්කන්ධයත් ගත්තාම සියල්ල පහක් වෙනවා පංචස්කන්ධයක් වෙනවා පැහැදිලිද ඔන්න ඔය විදිහට බෙදා ගන්නට ඕන අපි මේ ජීවිත සරත්ත කියලා කියන්නේ මේ පංචස්කන්ධේ ඒක රාශී බවටයි තේරෙනකන් ඔය කාරණේ තවදුරටත් තමන් කොහොම සාවධානව කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ මේ ස්කන්ධ පංචකයෙන් යුක්තව සැකසී තියෙන ආකාරය තේරුම් ගන්නට ඕන. මෙන්න මේක තමයි පින්වතුනි බරේ කියලා කියන්නේ. දැන් බලන්න අපිට මේ ජීවිත පැවැත්ම ඉදිරියට ගෙන යන්න පවත්වාගෙන යන්න කොච්චර වෙහෙසක් විඳින්නට සිද්ධ වෙලා තියෙනවද දැන් බලන්න මේ පින්වතුන්ලාගේ ජීවිත ගත කරන පින්වතුන් හැටියට අලුයම පාන්දර අවදි වෙන්නට ඕනනේ ඊළඟට රැකී රක්ෂාවලට යන පින්වතුන් ඒවට සූදානම් වෙන්න ඕන ඈත පළාත්වල රැකී රක්ෂාවට යන පින්වතුන් උදේ පාන්දර 3ට 4ට විතරගෙන ඊළඟට මෑණිවරු ඒ වැඩට යන ඇත්තන්ට බත් ව්‍යා දෙන්න කෑම ටික සකස් කරලා දෙන්න ඕන ඊළඟට ඉතින් දුර බැහැර ගමන් කියන්නේ ඉතින් රැකී රක්ෂාවලට යන්නට ඕන බොහෝම වෙහෙස දරාගෙන ඊළඟට ඉතින් ගෙවල් දොරවල් වල කටයුතු කරන ගෘහණිවරු මෑණිවරු ඒ වැඩවල යෙදෙන්නට ඕන ඊළඟට දැන් මේ පින්වතුන්ලාට ජීවිත පැවැත්වීමේ නොයෙක් ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. රැකිරක්ෂාවල ප්‍රශ්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්න, ඊළඟට ජීවිතේ පවත්වා ගැනීමේ ගැටලු ඔය ටික විතරක් නෙවෙයි ඕවා දැන් බොහොම අමාරුවෙන් ගැට ගහගෙන දුකසේ වෙහෙස වීගෙන ඔහොම ජීවිතේ පවත්වාගෙන යනකොට තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ මොනවද? ලෙඩ අන්න හරි අසනීප හැදෙනවා, ලෙඩ වෙනවා. ඊළඟට ඒකත් එක්ක සටන් කරනකොට ඔන්න දන්නේම නැතුව ටික ටික වයසට ගිහිල්ලා අන්න තවත් ප්‍රශ්නයක් එක තියෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් එනවා. වයසට යනවත් එක්ක මොකද්ද? මරණ බය කියන එක. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. කොයි වෙලේ මාරය ඇදගෙන යයිද දන්නේ නැහැ. ගියොත් මොකද වෙන්නේ? මේ අදාළ යන්නේ කොහොමද කියන ඒ ප්‍රශ්න ඇති වෙනෝනේ. ගොඩක් දෙනකොට ප්‍රශ්න තියෙන්නේ දාලා යෑමේ ප්‍රශ්න. ඉතින් කොහොමද මේ දූ දරුවෝ දාලා යන්නේ? දාලා ගියොත් ඒගොල්ලෝ වැඩ කරගන්නේ කොහොමද? දූ දරුවෝ කොච්චර වයසට ගියත් මව්පියෝ වැඩි හිටියා හිතන්නේ මේ දරුවන්ට තාම මම ඉන්න ඕන උදව්ව දෙන්න ඕන නැත්තම් බෑ කියලා. ඒ දරුවන්ගේ දරුවෝ බලා ගන්න එපා. මොන්ටිසෝරි එක්කන් යන්න, නාවන්න කරන්න, ඒ දරුවෝ වැඩට යනකොට. ඒ ඔය විදිහට අර බල්ලනාවන වැඩේ හිතන් දිගටම ගත්තාම එකින් එක එකින් එක වැඩ කටයුතු රාශියක් තියෙනවා ජීවිතේ පුරාම කරගෙන යන්න. එක දවසක් හරි ওই ටික කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ගෙදර අවුල්. ඇයි අතු ගාලා නැහැ, රිංගන් කෝප හොදලා නැහැ. ඊළඟට ඔය වගේ රෙදි ටික හොදලා නැහැ. වගේ ප්‍රශ්න ගොඩාක්. ඊළඟට අපි හිතමු දවස් දෙක තුනක් කාන්තෝරුවට රාජකාරියට ගියේ නැත්නම් එතන අවුල් ගොඩක්. ඇයි ඒ වැඩ ටික එතනම ගොඩ ගැහිලා එතනත් කියලා. දැන් ඔහොම බලාගෙන යනකොට මේ ස්කන්ධ පහේ පැවැත්ම කියලා කියන්නේ මහා බරක්, මහා වෙහෙසක්, මහා පීඩාවක්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මහේස්ත්‍රි කාලයකට ගිහිල්ලා වාසු දෙක තුනක් කරහා ඉඳගෙන ගියාම ඔන්න හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ බර කියන එක. ඒකෙන් පිච්චිච්ච තුවාලවලට විලාප දෙනවා, ආතපය කැඩලා විලාප දෙනවා. ඊළඟට සමහරුන්ට පිළිකා හැදිලා මරණ බයෙන් විලාප දෙනවා. එතකොට මේ හැම දෙයකින්ම පේන්නේ මොකක්ද? මේ ජීවිතයේ තියෙන බර කියන එක. ජීවිතයේ තියෙන බර කියන එක. ඒක ඉතින් මේ මනුස්ස ලෝකයට විතරක් නෙවෙයි පින්වතුනි. ඔයක ඉතින් විශේෂයෙන් දැන් මේ පහළට තියෙන ලෝක දිහා බැලුවාම මිනිස්සුන්ට වඩා විශාල බරක් තියෙනවා. පහළ ලෝකවල ඉන්න සත්‍යයින්ට. පහළ ලෝක කියලා කිව්වේ අන්න හරි තීසං ලෝකේ, പ്രേත ලෝකේ, ඊළඟට නිරය මේ වගේ ලෝකවල ඉන්න සත්‍යයින්ට මීට වඩා විශාල බරක් තියෙනවා. ඒකට හේතු තින් තිරිසන් සත්වයෝ Tamanta ආහාර ටික හොයා ගන්න, ඉන්න තැනක් හොයා ගන්න. පුදුම විදිහේ සටනක යෙදෙන්න එපාය. හැම වෙලේම පොඩි සතා ලොකු සතාගේ ගොඩුරක් ඒ විදිහට විශාල බයකින් ජීවිතේ ගෙවන්නේ ත්‍රිසං සත්‍යෝ. ඊළඟට ප්‍රේතේ කන්න බොන්න නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව අගු පිළ ගන්න කුණු කොට වල ගන්න සොහොන් පිටි වෙලා ඉඳයිද බොහෝ දුකසේ කාලය ගත කරනවා. දැන් තමන්ට තිබිච්ච අවස්ථාව නැති වෙලා ගියානේ. මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට කුසලයක් දහමක් කරගන්න නැතුව අකුසල් සිතෙන් මිය පරලොව ගිහිල්ලා പ്രේත ලෝකයටපත් වුණායින් පස්සේ ඊට පස්සේ ඒගොල්ලොන්ට ඒකෙන් ඒකෙන් මිදී ගන්න බැරුව ඒ ප්‍රේත ලෝකේ ඉන්න තාක්කල් ඒක විශාල බරක්. ඊළඟට අපි හිතමු නිරේත කියයි සත්‍යය. ඒකට මේ නිරේත කිය සත්‍යයට නිරේ ඉන්න තාක්කල් නිරේ මිදී ගන්න බැරුව ඉන්න එක විශාල බරක්. ඉතින් ඔන්න ඔය විදිහට බලනකොට කින්වතුනේ මේ සත්‍යයෙන්ට ස්කන්ධ පංචකයේ උසුලාගෙන යන විශාල බරක්. මේක බරයි කියලා කියන්නේ පරිහරණ දුකයි. උදේ හිටන් රැය වෙනකන් අපිට මේ වෙලා තියෙන්නේ මොකක්ද වැඩි හරියම මේ පංචස්කන්ධේ පවත්වාගෙන යෑම සඳහා ලොකු සටනක යෙදෙන්න වෙන එකයි. උදේට බලන්න අවදි වෙච්ච හැටි මූණකට හොදා ගන්න ඕන, කවසොට පිළිදා ගන්න ඕන, නැත්නම් ජරාව ඒවා කලේ නැත්නම් පිළිකුලයි. ඊළඟට කැටිකිලි වැසිකිලි යන්න ඕන, ඒවන්න කළොත් පිළිකුලයි. ඒ විදිහට අපට වෙලා තියෙන උදේ හිටන් රැ වෙනකම්ම මොකද්ද? මේ පංචස්කන්ධයට සත්කාර කර කර ඉඳ වෙලා තියෙනවා. මේ පංචස්කන්ධයට 16න් වගේ. නේද? වෙලාවට කන්න ටික දෙන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, පොඩ්ඩේ හා මෙහා වුණොත් අමාරුයි. භාගතුන් වහන්සේ මේ රූපකය උපමා කළේ සර්පය හතර දෙනෙකුට. උග්‍ර විෂගෝර සර්පය හතර දෙනෙක් බලා ගන්නවා වගේ තමයි කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය බලා ගන්න එක. මොකද ඒක වෙලාවකට දැන් සර්පියෝ හතර දෙනෙක් බලා ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. එක සර්පයෙකුට කන්න ඕන වෙලාවට අනිත් සර්පයාට නිදා ගන්න ඕනලු. ඒ සර්පයාට නිදා ගන්න ඕන වෙලාවට තුන්වෙනි සර්පයාට නාන්න ඕනලු. හතරවෙනි සර්පයාට තවත් මොකක් හරි කරන්න ඕන. දැන් ඔය වගේ සර්පියෝ හතර දෙනෙක් මේ පින්වතුන්ලාට බලා කියා ගන්න සිද්ධ වුණොත් එහෙනම් මොකද කරන්නේ? බලා ගන්නවද ඒක අතහැරලා දාලා යනවද ඈ අතහැරලා දාලා යනවා නෑ නෑ ඒ වුණාට කරන්නේ ඒක නෙමෙයි අපේ මේ රූපකයත් හරියට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයත් හරියට විසගෝර සර්පය හතර දෙනෙක් වගේ හැටි වෙලාවකට කන් දිල්ලනවා වෙලාවකට බොන් දිල්ලනවා වෙලාවකට නිදා ගන්න දිල්ලනවා වෙලාවකට වාඩි වෙන්න ඉන්නවා වෙලාවකට ටෙලිවිෂන් බලන් දිල්ලනවා ඒ විදිහට එක එක নানা ප්‍රකාර දේවල් කියලා දුන්නේ නැත්නම් එහෙම කෑ ගහනවා කවුද කෑ ගහන්නේ තමන්ගේ సంతානිය කෑ ගහනවා අර කෝන මේ කෝන ඉතින් ඕවා ඉෂ්ට ඉෂ්ට කරන්න ඒවා ඉටු කරගන්න තමන්ගේ ජීවිතේ පරදුවට තබලා මහත් වූ වෙහසක් ගන්නට ඕන ඒ සමහරවිට තමන්ගේ ජීවිතේ පවා නැති වෙනවා මේ ස්කන්ධ පංචකය බලා ගන්නට යෑම නිසා. දැන් බලන්න මිනිස්සුයෝ හමුදාවට බැඳිලා යුදවදින්නේ ඇත්ත වශයෙන්ම මේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ඕන කියන එක තමයි මූලික කාරණේ. ඒ සමහරවිට හමුදාවට බැඳෙන තරුණයෝ දන්නවා මගේ ජීවිතය රැකෙයිද නොරැකෙයිද දන්නේ අපහු ගම රටට එන්න වේද දන්නේ ඒ වුණත් යනවා. ඒ යන්නේ ඇයි? තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ඕන, අමුදරුවන් දැක ගන්න ඕන, මව්පියන්ට සලකන්න ඕන, ගෙයක් දොරක් හදා ගන්න ඕන. ඉතින් මේවා කරගන්න කොහොම හරි කමක් නැහැ. හමුදාවට බැඳිලා හරි කමක් නැහැ. මේ තමන්ගේ අවශ්‍යතා ටික ඉටු කරගන්න තියෙනවා නම් කියලා හිතාගෙන නේද හමුදාවට යන්නේ. එතකොට බලන්න මේ යන්නේ වෙන දෙයකට නෙමෙයි කොමකටද? අර සර්පයන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න. පංචස්කන්ධයට ඕන ටික ලබා දෙන්න තමයි මේ ජීවිතේ පරිදුවට තබලා තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා ඉදිරිපත් වෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට කල්පනා කරන්න මේ තමන්ගේ ජීවිත පැවැත්ම කියන එක බාහ ඒක බරක් වශයෙන් තේරුම් ගන්නට ඕන. නමුත් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මොකද්ද? වැඩි දෙනකොට මේක බරක් වශයෙන් තේරෙන්නේ නැහැ. ටෙලිවිෂන් එක දාගෙන මොකක් හරි නාටකමක් බලනකොට ඔක්කොම අමතකයි. සින්දුවක් අහනකොට ඔක්කොම අමතකයි. මොකක් හරි කතර රහට ගිහලා කනකොට අර ඔක්කොම බර අමතකයි. මොකක් හරි සාදයකට උත්සවයකට සහභාගී වෙච්චාම ඔක්කොම අමතකයි. ඊට පස්සේ කිසිම දෙයක් කිසිම බරක් නැති ගානකට තමයි වැඩි දෙනෙක් තමන්ගේ තියෙන මුලාව නිසා අවිද්‍යාව නිසා හැසිරෙන්නේ. ඉතින් පින්වතුනි මේ බර බරක් වශයෙන් තේරුම් ගන්නට ඕනේ මේ බර අපි කරගහගෙන ඇවිල්ලා තියෙන දවසක් දෙකක් එහෙම නෙමෙයි. වචනයෙන් කියන්න බැරි තරම් ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් කල්ප කාලාන්තරයක් මුළුල්ලෙහිම අපි මේ බර කරගහගෙන ඇවිල්ලා තියෙන අතීතයේ පටන් මේ මොහොත දක්වා. අනාගතයකට අනාගතයටත් පින්වතුනි නිර්වාණ ශාන්තිය අවබෝධ කරන තාක්කල්ම අපට මේ බර කර ගහගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් කවදා නිවන් දකිද කියන එක අපේ උත්සාහය මතයි තීරණය වෙන්නේ. ඒ තාක්කල් මේ බර කර ගහගෙන යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක මේ සුළුපටු කාරණයක් කියලා හිතන්න එපා. ඊළඟට අපි මේ ජීවිතයේදී යහපත් ආත්ම භාව ලබා තියෙන්න පුළුවන්. නමුත් ඇතැම් ජීවිතවලදී අපට ඉතාම දුක්ඛිත ජීවිත ලැබී තියෙන්න පුළුවන්. මේ පින්වතුන් ගිහින් තියනවාද කොර වාට්ටුවලට? කියන්නේ තුන් ඔය අතපය කොර වෙච්ච රෝගීන් ඉන්න වාට්ටුවලට ගිහින් තියනවාද? ඉතින් බලන්න මේ සමහර රෝගීන් ඉන්නවා උපන් දවසේ ඉඳන්ම අතපය හොලවන්න බෑ. දර කඩක් වගේ තියාපු තැනම. කවුරු හරි කටට වතුර ටිකක් දැම්මොත් තමයි වතුර ටිකක් බොන්න පුළුවන්. කවුරු හරි කටට කෑම ටිකක් දැම්මොත් තමයි කන්න පුළුවන්. ඒ ඉන්න තැනම මල පහ කරගන්න. හොඳයි අපට ඔය වගේ ජීවිතයක් ලැබුණොත් එහෙම කැමති වෙනවද එපා කියනවා. අනේ අපෝ එපා කියනවා. නමුත් හිතන්න අපි ওই විදිහේ ආත්ම භාව ලබා තිබිච්ච අතීත ජීවිත ගත්තොත් එහෙම ලක්ෂ ගානකින්වත් කියලා හිම කරන්නේ නැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ වදාළන මේ කල්පය කියන එක කොච්චර දීර්ඝද කියන එක ඊළඟට කොච්චර කල්ප ගානක් අතීතයට ඉක්ුත් වෙලා ගිහින් තියනවද කියන එක එහෙම බලනකොට අපි එහෙම අභගත ජීවිත ලබලා අනුන්ට අතපාගෙන යාය ගන්න බැරුව ඛණ්ඩ දෙයක් නැතුව අඳින්න වස්ත්‍රයක් නැතුව ගත කරපු ජීවිත බැරුවොත් එහෙම ලක්ෂ කෝටි ගාණකින්වත් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් ඒ වගේ විශාල බරක් අපි සෑම දිනාම දරාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න පාරතොටේ යනකොට අනුන්ට අතපාගෙන වැරහැලි ඇඳගෙන ඉන්න දුප්පත් දුගී දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් ඔය වගේ පේමන්ට් ගාන කුණු බාල්දි ඇදගෙන කමින් අපි කොච්චර ජීවිත ගත කරලා එකක් දෙකක් එහෙම මේ පින්වතුන්ලා ආදර ඇති දවදිව වන්දනායගේ පින්වතුන් ඇති නෑනියුරු පියවරු දැකලා ඇති නේද ඒ දඹදිව සමහර මිනිස්සු කොච්චර අසරණ දුගී දුප්පත් කමකින් පීඩා විඳිනවද කියලා ලංකාවේ තියෙනවා නමුත් ඉන්දියාවේ බොහෝ වශයෙන් බහුල වශයෙන් දකින්න ලැබෙනවා ඒ වගේ කොච්චර බැගෑපත් ජීවිත අපි ගත කරලා නමුත් අර හිතේ තියෙන අවිද්‍යාව මුලාවේ කියලා කියන්නේ අර මදකට විරාමයක් රසසිල්ලක් ලැබිච්චාම අර කරගහගෙන ආපු බර සියල්ලම අමතක වෙලා යනොත් නෝක තමයි මේ ශක්තියෙන්ට තියෙන ලොකුම වරද. මොකක්ද? මෙච්චර කාලයක් කරගහගෙන ආපු බර අමතක බලන්න ඒක සමහර ලාවට සෝතාපන්න ආර්යයන් වහන්සේලාට පවා කියන්නේ ආර්යයන් වහන්සේලා මුලා වෙනවා කියන එක නෙමෙයි. නමුත් ආස්වාදයට යටවීම සිද්ධ වෙන්න පුළුවන්. මේ පින්වතුන් අහලා දාන්නවනේ සීවලී මහරහතන් වහන්සේගේ මෑණියා. කවුද? සීවලී මහරහතන් වහන්සේගේ මෑණියා. කවුද? ඔව් දන්න කෙනෙක් කියන්න බලන්න සීවලී මහරහතන් වහන්සේගේ මෑණියා කවුද? අන්නාරි සුප්පාවාසා කෝලිය රාජදීනේ තමයි සීවලී මහරහතන් වහන්සේගේ මෑණියා. ඒ සීවලී මහරහතන් වහන්සේගේ මෑණියන් දරුගැබ හරස් වීම නිසා අවුරුදු 7ක දවස් 7ක් දරුගැබ දරාගෙන හිටියා. අන්තිම දවස් 7 බොහොම අමාරු වුණා. ඉතින් අද කාලේ වගේ ශක්කම් පහසුකම් ඒ කාලෙම තියෙන්නේ නැති. ඉතින් දරුවා ස්වභාවයෙන්ම බිහි වෙනකන් මෑණියන්ට සිද්ධ වෙනවා දරුවා දරාගෙන ඉඳම කුසේ. ඉතින් මේ සුප්පාවාසා දේවිය පූර්ව ජීවිතයක කරපු අකුසල කර්මයක් නිසා කුසේ හිටපු සීවලී කුමාරයාටත් ඒ අකුසල කර්මය නිසාම අවුරුදු 7ක දවස් 7ක් දුක් විඳින්න සිද්ධ වුණා. ඉතින් අර මෑණියන්ට අවුරුදු 7කුත් දවස් 7ක් ඒ දරු ගැන දරාගෙන ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ දරුවෝ ඉන්න මෑණියවරු දන්නවා ඇති නේද? දස මාසයක් ඇතුළත දරුවෙක් දී වෙනකන් දරු ගැබ දරාගෙන ඉඳීමේ තියෙන අපහසුතාව බර කියනවා. හොඳයි හිතන්න අවුරුදු 7කුත් දවස් 7ක් මේ බර දරාගෙන ඉඳ උනා නම් ඒක කොහොමද නේද නමුත් මේ සුපාවාසා දේවියට සිද්ධ වුණා අවුරුදු 7කුත් දවස් 7ක් අර දරුවෙක් දරාගෙන ඉඳ අන්තිම දවස් 7 බොහොම අමාරුණා දරුවා හරස් වෙලා දරුවා බිහි වෙන්නේ. ඉතින් මේ තුමියට තුනුරුවන් සිහි කරගෙන සිහි කරගෙන තමයි ඉවසාගත්තේ අන්තිම කාලේ. ඒක මියා සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් නිසා බුදුගුණ සිහි කරනවා නේ ඇත්ත නේනම් මේ වගේ දුකකින් මිදෙන්න මාර්ගය කියා දීපු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ වගේ දුකකින් මිදෙන්න වීරිය කරන මහා සංඝරත්නය සපටිපන්නයි. මේ වගේ දුකක් නැති නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සාන්තයි සුන්දරයි කියලා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් තමයි එතුමිය අර දුක් වේදනා ඉවසා දරාගත්තේ. අන්න මේ පින්වතුන්ලාට ඉතාම වටිනා දෙයක්. ඒ වගේ අපහසුතාවක් දුකක් වේදනාවක් ඇති වෙච්චාම තුනුරුවන් ගුණ සිහි කරගෙන ඒක දරා ගන්න පුරුදු වීම වටිනවා. ඉතින් ඊට පස්සේ මොකද උනේ අවුරුදු 7ක දවසකට පස්සේ මේ දරුවා බිහි වෙනවා. බිහි වෙලා දැන් ඉතින් අර මව කුසේ බොහෝ කාලයක් වැඩිච්ච නිසා තින් ඇති කුමාරයෙක් නිසා නොබෝ දවසකින් කතා බහ කරන්නත් පුළුවන් වුණා. නිරෝගී දරුවෙකු ලැබීම නිසා මේ මව්පිය දෙපළ බොහෝම සන්තෝෂ වෙලා දවස් හතක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දුන්නා. ඉතින් ඔය දානය සිද්ධ කරන අතරවාරයේදී මේ කුඩා දරුවා සමග මේ සීවලී කුමාරයා සමග සරියුත් මහරහතන් වහන්සේ පිළිසඳර කතාවක යෙදුණා. පිළිසඳර කතාවක යෙදෙනවා දැක්ක සුප්පාවාසා දේවියට බොහොම සන්තෝෂයක් ඇති වුණා. ඒ මේ තමන් දුකසේ ලබාපු පුත්රුවන කතා කරන්නේ කාත් එක්කද? ධර්මසේනාපති ශරීරුත් මහ රහතන් වහන්සේ සමග මේ දවස් හතක් වයසේදී පොඩි බිහිඳ දරුවා කතා කරනවා. ඉතින් ඒක ආශ්චර්යයක්. මොකද සීවලි කුමාරයන් වහන්සේට දවස් හතක් වෙනකොට ඇවිදින්න කතා බහ කරන්නත් පුළුවන් වුණා. ඇත්තෙන් අර මෑණියන්ගේ හිත දර්ශනයෙන් පිරී ඉතිරී ගියා. මාර්ගඵල ලබා හිටියත් එතකොට සෝතාපන්න වුණත් එතුමියට අර දරුස්නේහය කියන කැටි වුණා වෙලාවේ. බුදුරජාණන් වහන්සේ මේ වෙනස දැක්කා. මෙතුමියගේ හිතේ දරුස්නේහය ඇති වෙච්ච බව දැකලා භාගතුන් වහන්සේ ඇහුවා සුප්පාවාසාවෙනි මේ වගේ දරුවෝ තව ලබන්න කැමතිද කියලා. ඉතින් මෙතුමිය ගත්කට කැම පිළිතුරු දුන්නා ස්වාමීනි මේ වගේ දරුවෝ හත් දෙනෙක් වුණත් කමක් නැහැ කියලා. දැන් අවුරුදු හතකුත් දවස් හතක් බොහොම දුක් විඳලා දුක් විඳලා මේ දරුවා ලැබුණා. ඉතින් දැන් කිව්වා දවස් තව මේ වගේ දරුවෝ හත් දෙනෙක් වුණත් ලැබුණට කමක් නැහැ කියලා. අන්න බලන්න අර මුලාව ප්‍රමාදයේ කියන එක. අමතක වෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි. චර දුක්යෙන් දැන් පස්සේ ඒක මතක් වෙන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ මේ වෙලාවේ උදාහරණයක් වදාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමස්සමති වර්තති කියලා. එයින් වදාළේ මොකද්ද? අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං. එතකොට අමිහිරි දේ මිහිරි වශයෙන් ඇවිල්ලා ළඟට අප්‍රිය දේ ප්‍රිය මුහුණුවරින් ඇවිල්ලා දුක්ඛං සුඛ ස්වરૂපේන දුක සැප මුහුණුවරින් ඇවිල්ලා ප්‍රමාදයටපත් වෙච්ච කෙනා යට කරගෙන යනවා. යන්න ඒ විදිහට පින්වතුනි අපිත් මේ සුළු සැපයක් නිසා මහා දුකක් අනාදිමත් කාලයක් මුළුල්ලේ අත්විඳගෙන අත්විඳගෙන ඇවිල්ලා තියෙනවා. මේ පංචපාදානස්කන්ධේ සංඛ්‍යාත බර කරගහගෙන ඇවිත් තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ අදාළ දැන් මේ බර ගැන විස්තර කරලා කවුද මේ බර ගෙනියන්නේ? බරගෙන වෙන කෙනා ඇහුවාම සම්මුති වශයෙන් අහවල් නම් ඇති අහවල් ගෝත්‍රේ පුද්ගලයායි කියලා කිව යුතු බව භාගතුන් වහන්සේ වදාලා. කතමෝච භික්කවේ බාරහාරෝ මේ බරගෙන යන්නේ කවුද කියලා ඇහුවාම පුද්ගලෝ තිස්ස වචනියා. පුද්ගලයායි කියලා කියන්නේ කියනවා. අහවල් නම් ඇති අහවල් ගෝත්‍රේ අහවල් තැනත්තා කියලා කියන්නේ කියනවා. ඒක සම්මුති ගෝහාරයක් බව ගෝහාර මත සිද්ධාන් කියලා අර්ථ කතාවෙහි දක්වනවා මෙතන මේ පුද්ගලයා බරගෙන යනවා කියලා කිව්වේ ව්‍යවහාර මාත්‍රේ. යන් ලෝකයාට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා ලෝක ව්‍යවහාරයේ මේ භාගතුන් වහන්සේ මෙසේ වදාළේ කියන දැන් අපට කෙනෙකුගේ සංසාර ප්‍රවෘත්තිය ගැන සැලකනකොට පැහැදිලි වෙනවා කෙනෙක් මේ ජීවිතයේ මේ පරිලෝ යනකොට යා කරපු කුසල අකුසල කර්ම අනුව ඊළඟට සුගතිය හෝ දුගතියෙහි ඉපදිනවා. එතකොට මේ ජීවිතයේ මරණ මොහොතේ කියන්නේ චුති ක්ෂණයේහි මහාතබු වන්න බර ඊළඟට පටිසන්ධි ක්ෂණයේහි ආයේ කරට ගන්නවා. තප්පරයකට නේ තප්පරේනොත් කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් වෙනසක. ඒ කියන්නේ මේ ජීවිතේ බර බහා තබනවත් එක්කම චුති ක්ෂණයට පස්සේ අනතුරුව ප්‍රතිසන්ධි චිත්තය ලැබෙනවානේ. එතකොට ඊළඟ ක්ෂණයේහි ඊළඟ චිත්තක්ෂණයේහි ආයේ අර බර කරට ගන්නවා. අන්න ඒ වගේ කියන්නේ අර මේ කරේ තිබිච්ච බර ඒ කර අනිත් කරට ගන්නවා වගේ වැඩක්. වම් කරේ තිබිච්ච බර මාරු කරලා දකුණු කරට ගන්නවා. ආන්න ඒ වගේ වැඩක් කියන්නේ. මේ ජීවිතේ බර ත්‍ෘතිශනේහිදීම තියනවත් එක්කම අනිත් ශනේහි ඊළඟ ජීවිතේ බර කරට ගන්නවා. කවුද? එතකොට මේ පුද්ගලයා කියන එකයි. මෙන්න මේ ගැන තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. පුද්ගලයා කියවහම මේක සම්මුති ව්‍යවහාරයක් බව අට කතාවේ දක්වනවා. භාගවත් බුදුරජාණන් වහන්සේ සම්මුති කාරණානුවත් ධර්මයේ දේශනා කරලා තියෙනවා පරමාර්ථ වශයෙන්ුත් ධර්මයේ දේශනා කරලා තියෙනවා ඉතින් මෙන්න මේ වෙනස හඳුනා නොගන්නා සමහර කෙනෙක් මෙන්න මේ විදිහේ වැරදි අදහසක් දරන බව අපට අහන්න ලැබෙනවා ඒ මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ සම්මුති ව්‍යවහාරයෙන් පුද්ගලයෝ ගැන කියා තියෙනවානේ ඒක නිසා මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නැත්නම් ආත්මයක් කියන ලබ්ධියක් සමහර කෙනෙක් දරනවා ප්‍රකාශ කරන බව අහන්න ලැබෙනවා නමුත් පින්වතුනි මේක සදොස් කතාවක් භාගතුන් වහන්සේ එහෙම වදාළ තැනක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ත්‍රිපිටකයේවත් අට කතාවල සත්‍ය පුද්ගලයෝ ඉන්නා නැත්තේ ආත්මයක් කියන එක. ඒ සත්‍ය පුද්ගලයෝ වශයෙන් මේ කතා කරලා තියෙන්නේ ව්‍යවහාර මාත්‍රෙන් සම්මුති වශයෙන්. නැත්නම් පරමාර්ථ වශයෙන් ගන්නකොට මොනවද විද්‍යමාන වෙන්නේ? අර කලින් පෙන්වා දීපු චිත්ත, චෛතසික, රූප කියන මේ ධර්ම පමණයි. දැන් අපිට මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටාස වෙන් කරගෙන මේකේ සත්වයේද පුද්ගලයේද කියලා හෙවත් මොකද්ද කියන්නේ? සත්වයේ හෝ පුද්ගලයේ වශයෙන් කියන්න පුළුවන් දෙකේ ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ඇට සැකිල්ල අරගෙන මේ සත්වයේ පුද්ගලයේ කිව්වොත් ඇට ටික සත්වයේද පුද්ගලයේද නෑනේ එතකොට ඒක පරමාර්ථ වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ ආයතන රූප ධර්ම පමණයි ඊළඟට පහළ වෙන චිත්තචෛතසික ධර්ම දැන් චක්කු විඥානේ අරගෙන මේ චක්කු විඥානේ සත්‍යයේ පුද්ගලයෙක් කිව්වත් හරියද? එහෙම කියන්න බෑනේ. සෝත විඥානේ ශබ්දය දැනගන්නා සිත අරගෙන මේ ශබ්දය දැනගන්නා සිත සත්‍යයේ පුද්ගලයෙක් කිව්වත් හරියද? ඒක වැරදිද? එතකොට ඒවා ඔක්කොම සම්මුති වශයෙන් තමයි මේ සත්‍ය පුද්ගල කතාව යෙදෙන්නේ. ඊළඟට චෛතසික ධර්ම අතරින් වේදනාවක් අරගෙන මේ සැප වේදනාව සත්‍යයක කියලා කිව්වත් හරියද? දුක් වේදනාව පුද්ගලයක කියලා කිව්වත් හරියද? නෑ. එහෙමනම් තේරුම් ගන්න මේ චිත්තචෛසික රූප ධර්ම මේ පරමාර්ථ වශයෙන් ගන්නකොට සත්‍ය පුද්ගල භාවයේ ශූන්‍යයි. ඉතින් වහග්ගා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල් වලදී අදහස පැහැදිලි කිරීමේ පහසුව සඳහා ලෝක ව්‍යවහාරය අනුව සත්‍ය පුද්ගල වශයෙන් කතා කරලා තියෙන නමුත් එතනදී අපි තේරුම් ගන්නකොට පරමාර්ථය පමනවා තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා අංගුත්තර දුක නිපාතේ සඳහන් වෙනවා නෙයත්ත සූත්‍රාන්ත හා නීතත්ත සූත්‍රාන්ත කියලා සූත්‍ර දේශනා කොටස් දෙකක් තියෙනවා. ඒ කිව්වේ පරමාර්ථය පමනවා කියන සූත්‍ර දේශනා කොටසක් තියෙනවා. කියන්නේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් බෙදා පෙන්නපු සූත්‍ර දේශනා කොටසක් තියෙනවා. අන්න ඒක පරමාර්ථය පමනවා කියන්නේ. සමාන සූත්‍ර දේශනා කොටසක් තියෙනවා සමුති ව්‍යවහාරයෙන් වදාළා තියෙනවා. දැන් භාගතුන් වහන්සේ වදාළ චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මේ ලෝකයේ පුද්ගල කොටස හතරක් දකින්න ලැබෙනවා යනාදි වශයෙන් කියලා. දැන් ඒව ඔක්කොම කොහොම දේශනාද? සම්මුති ව්‍යවහාරය අනුව කරපු දේශනා. එතකොට ඒ පුද්ගලයයි කියලා කියන්නේ සම්මුති ව්‍යවහාරයක් පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ඔක්කොම මේ චිත්තචෛතසික රූප ධර්ම නාම රූප ධර්ම කියන එක තේරුම් ගන්නට ඕන. ඉතින් පරමාර්ථ වශයෙන් ගත්තොත් පින්වතුනි මේ සංසාර පැවැත්මේ කියලා කියන්නේ හේතුඵල වශයෙන් දිගින් දිගට දිගින් දිගට හේතුන් නිසා හටගනිමින් ඒ හේතුන්ගේ අභාවයෙන් විඳී යමින් දිගින් දිගට ඕනෝන්ට පත් වෙමින් හරියට එක දිගට නොනවත්වා ගලා බහින ගංගාවක් වගේ තමයි මේ නාම රූප සංතතිය දිගින් දිගට දිගින් දිගට හැදි හැදි බිඳි බිඳි හැදි හැදි බිඳි බිඳි සංසාර පැවැත්ම පුරාම ගමන් කරන්න කියලා කියමු අපි සම්මුතිවත් දිගින් දිගට පැවැත්ම සිද්ධ වෙන හේතුඵල වශයෙන්. ඒ ඒ අතර අර ආත්ම භාව දෙකක වෙනස දැක්වීම සඳහා උන් අපි කියන මේ පුද්ගලයා මේ ජීවිතයේ මේ පන්ලුව ගිහිල්ලා ප්‍රතිසන්දියක් ලැබුවා ඊළඟ ජීවිතේ උනහවල් පුද්ගලයා වුණා කියලා අපි අර තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි එහෙම කියන්නේ. දැන් පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම හේතුඵල වශයෙන් සිද්ධ වෙන චිත්තචෛතසික රූප ධර්ම ප්‍රවාහයක් කියන්නේ. ඔන්න ඕක තමයි මේ බරගෙන යෑමේ කියලා කියන්නේ. ඒකට වෙන වෙනම ගත්තොත් අපි කොහේ කවුරුත් ඔන්න අහවල් නම් දැන් අපිට ඉන්න පුළුවන් වීරසිංහ කියලා කෙනෙක්. එතකොට අපිට මේ වීරසිංහ මහත්මයා ඔන්න බර කර ගහගෙන යනවා. කර ගහ කර ගහගෙන ගිහිල්ලා එයා මිය පරලොව ගිහිල්ලා එයා දේවත්වයට පත් වුණා කියලා හිතුවා. එතකොට වීරසිංහ කවුද? දිව්‍ය පුත්‍රයා. ඊට පස්සේ අන්නා කියනවා ඒ දිව්‍ය පුත්‍රයා දැන් ඒ බර කර ගහගෙන යනවා. ඊළඟට අපි හිතමු යායේ දිව්‍යාත්ම භාවයෙන් චුත වෙලා ආයේ මනුෂ්‍ය ජීවිතයකටපත් වුණා කියලා. එයාට ඊට පස්සේ ලැබිච්ච නම කරුණාරත්නලා. අන්න දැන් කරුණාරත්න මහත්මයා ඊළඟ බර කර ගහගෙන යනවා. හරියට අර ඔලිම්පික් පාන්දම අරගෙන යනවා වගේ කෙනා කෙනා මාරු කර කර. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද හේතුඵල වශයෙන් මේ නාම රූප සංතතිය ස්කන්ධ පංචකයේ දිගින් දිගට හේතුඵල වශයෙන් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් මේ සංතතිය මේ ප්‍රවාහය නොකඩවා යෑමයි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා බර ගැනීම කියන්නේ මොකක්ද? මොකක්ද මේ බර කරට ගන්නවා කියන්නේ? කොහොමද බර කරට ගන්න? දැන් ස්කන්ධ පංචකයනේ බර කියලා කියන්නේ. මේ බර කරට ගන්න කොහොමද? මොකද්ද බර ගැනීම කියලා කියන්නේ? කතමංච බ්‍රික්කේ වාරාදාලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බර ගැනීම කියලා කියන්නේ තෘෂ්ණාවටයි. තණ්හාව ගැන භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? යායන් සංහා පෝනෝ භන්තා නම් විරාග සහගතා తත්‍ර తත්‍රා ගලන්දිනේ සේයති දං කාම සංහා භව සංහා විභව සංහා එනේ පාළි පාඨේ එතකොට මේ තෘෂ්ණාවේ ස්වභාවයක මග්ද පෝනෝ භවිකා පුනර්භවේ හදා දෙනවා පුනර්භවේ හදා දෙනවා කියලා කියන්නේ මොකක්ද එක බරක් අතහරිනකොට ආයෙත් බර මිටියක් කරේ තියෙනවා ඒක තමයි මේ තෘෂ්ණාවෙන් කරලා දෙන්නේ නැවත නැවත අපේ ජීවිතවලට බර පැටවීම මේ ස්කන්ධ බර පැටවීම කරන්නේ තෘෂ්ණාවෙන්. නමුත් බලන්න සාමාන්‍ය ධර්මය අවබෝධ නොකළ ජනයා තෘෂ්ණාවටම නේද වැඩිම කැමති. හිතේ තියෙන තෘෂ්ණාවට නේද වැඩිම කැමති. ඇයි මව්පියන්ට තියෙන ආශාව, දූ දරුවන්ට තියෙන ආශාව, ගෙවල් දරුවල් වලට තියෙන ආශාව, අමු දරුවන්ට තියෙන ආශාව, මිල මුදල් වලට තියෙන ආශාව, ඊළඟට උසස් වීම ලබන්න තියෙන ආශාව, තනතුරු කාර්යමාන ලබන්න තියෙන ආශාව හොඳ කාර් එකක් ගන්න තියෙන ආශාව, ඊළඟට ගෙදරට හොඳ කුඩු සෙට් එකක් ගන්න තියෙන ආශාව, රූපවාහිනී යන්ත්‍රයක් ගන්න තියෙන ආශාව, ඕනේ තියෙන වැඩිපුරම සිත්තර. දැන් බලන්න මේ අයගේ සිත්තර වැඩිපුරම මොනවද තියෙන්නේ කියලා බලන්න. ආස කරන දේවල්ද වැඩිපුර තියෙන්නේ ආස නොකරන දේවල්ද? ආස කරන දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් පෙන්නන්නේ අපි මේ ආයෙත් බරක් කරට ගහගන්න සූදානමින්ම තමයි ඉන්නේ. කොයි වෙලෙත් ලෑස්ති වෙලා ඉන්නේ මොකද? ඔව් අර එපා එපා කියන එක වෙලාවකට කියලා අනිත් පැත්තට බර කර ගහගන්න ලෑස්ති වෙච්ච පිටම තමයි ඉන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා සයවැදෑරුම් වෙනවනේ තණ්හා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ටෙලිවිෂන් එක බලන්න හිතුණත් හිතන්න දෙපාරක් හිතන්න. මම මේ බර කරට ගන්නවද අතහරින්න? ලස්සන සින්දුවක් අහන්න හිතුණත් හිතන්න ශබ්ද තණ්හාව ඇති වුණා කියලා කියන්නේ ආයෙ බර කරගහගත්ත කියන එකයි. මම මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාවට බර කරට ගන්නවද අතහරිනවද? ඒ වෙලාවේදී ඒක කරන්න පුළුවන්. ගඳ සුවඳ ගැන තණ්හාවක් ඇති වෙතොත් රස හොඳට කටට රහට කෑමක් හදාගෙන කන්න තණ්හාව ඇති වෙනොත් පහස ගැන තණ්හාව ඇති වුණොත් හිතන දේ ගැන තණ්හාව ඇති වුණොත් ඊළඟට තියෙන කාම සම්පත් ආදී ගැන තණ්හාව ඇති වුණොත් කල්පනා කරන්න ඒක අල්ල ගන්න හදනකොට හිතන්න බර කරට ගන්නවද අතහරිනවද කියලා අන්න තමන්ට තීරණය කරගන්න තැනක්. ඒ තෘෂ්ණාව ටිකෙන් ටික අතහරිනවා කියන්නේ තේමතින් ඔන්න ඔය ක්‍රමය. දැන් බලන්න අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයන් වහන්සේ උපදිච්ච දවසේදී යසෝදරා දේවීන් වහන්සේ හිටපු මන්දිරයට ගිහිල්ලා දොරකොඩින් බැලුවා. තමන්ගේ ඉදින් ලැබිච්ච කුමාරයා දේවින් වහන්සේට පුරුදු වෙලා නිදාගෙන ඉන්නා දැක්කා. ඉතින් මේ පියාණන් වහන්සේට ඕනුණා එක සැරයක් හරි දරුවා හොරකල් කරලා බලන්න. ඉතින් අන්න බලන්න බුද්ධිමත්කම කියලා කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එතනදී දෙපාරක් කල්පනා කළා. මේ බර කරට ගන්නවද අතහැරලා මේ දොරෙන් පිටත් වෙලා යනවද කියලා. ඒ බර කරට ගත්තරන් එහෙම මොකද වෙන්නේ? අද අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ඉන්නවද? නෑ. අන්න මතක තියාගන්න. අන්න බුද්ධිමත් ලක්ෂණය කියන්නේ මේකයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ ඔන්න ඒ බර කරට නොගත් නිසා. තේරුණාද? ඉතින් ඒක නිසා මතක තියාගන්න අපිත් මේ තෘෂ්ණා සංඛ්‍යාත බර කරට ගත්තොත් නම් ආයි නෑ ජරා මරණ හැඬීම් වැළපීම් දුක් දුම්නස් ඔක්කොමත් එක මේ සංසාරේ කියන්නේ වෙනවා. ඒක නිසා බර කරට ගන්න හදනකොට දෙපාරක් හිතන්න බර කර ගහ ගන්නවද නැත්නම් අතහැරලා දානවද මේ වෙලාවේ කියලා. ඒ තමන්ට හිතන්න හොඳ තැනක්. හැම වෙලෙම හිතා ගන්න සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බර අත්හැරී කොහොමද කියලා. ඊළඟට බාර නික්ඛේපණං සුඛං බර අත්හරිනවා කියන්නේ මොකක්ද? යෝතස්සායේව තණ්හා යාශේෂ විරාග නිරෝධෝ ර ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ අයං යති භික්ඛවේ බාර නික්ඛේපණ බර අත්හරිනවායි කියලා කියන්නේ මේ තෘෂ්ණාවම ඉතිරි නැතුව ප්‍රහාණය සම්පූර්ණයෙන්ම අත්හැරීමෙන් බිඳක්වත් තියා නොගැනීමේ මුලමනින්ම තෘෂ්ණාවෙන් නිදහස් වෙලා ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවාද අන්න ඒක තමයි බර බහා තැබීම කියලා කියන්නේ මේ ස්කන්ධ සම්පූර්ණයෙන්ම කෙලෙස් බරයි ස්කන්ධ බරයි විසීම කරලා දාන ආය පොඩ්ඩක් අතියාගන්න. ඒක තමයි භාගතුන් වහන්සේලා දාන්නේ භාර නික්ඛේපණං සුඛං. ඒ බර අත්හැරියාද අන්න ඒ බර අත්හැරීම තමයි පරම සැපේ වෙන්නේ. කියන්නේ ඒක නිසා මතක තියාගන්න ඕන දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස්වසරක් මුළුල්ලේ සද්ධර්මයේ දේශනා කිරීමෙන් මඟ පෙන්වා දුන්නේ වෙනත් දෙයකට නෙමෙයි මේ බර අතහරින්න බර අතහරින්න ඒක තමයි භාගවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස්වසරක් මුළුල්ලේ බැනුම් අහගෙන ඊළඟට දුක් පීඩා විඳගෙන අවුවැසි නොබලා ඊදුම් ගණන් වැඩම කළා වැඩම කරලා මේ ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කළ ඔය බර අත්හරින හැටි ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ හැටියට අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනකොට මතක තියාගන්න තෙරුවන් සරණ යන්නේ මොකටද? මොකටද? මොකද මතක නැහැ. ඈ? බර අතහරින්න, බර අතහරින්න මොන බරද? මේ පංචස්කන්ධේ සංඛ්‍යාත ජීවිතේ බර අතහරින්න කියලා මතක තියාගන්න. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්න මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්නයි මම මේ ධර්ම රත්නයේ සරණ යන්නේ සංඝං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්නයි මම ආරි සංඝ රත්නයේ සරණ යන්නේ මට මේ ජීවිතේදීම පුළුවන් නම් මේ බර අතහැර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව පිටවා ගන්න පෙරුවන් සරණ යන තැනකට. ඊළඟට පංචශීලයේ රකින්න කොටත් මතක තියාගන්න මොකටද සීලය ආරක්ෂා කරන්නේ? ඔව් බර අඩු කරගන්න. ඒ කියන්නේ අර දුගතියේ බර අඩු කරගන්නනේ. සිල්වත් ශ්‍රාවකයා උපදිතොත් උපදින්නේ සුගතියේක නේ. ඉතින් නිවන් දකින්නට සීලය පදනමයි. ඒ වගේම සුගතිගාමීන්ට සීලය අවශ්‍යයි. ඉතින් බර අඩු කරගන්නයි සීලය රකින්නේ. ඊළඟට සමාධියක් වඩන්නේ ප්‍රඥාවක් වඩන්නේ කුමක් සඳහාද? අන්න හරි මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහැර ගන්න. ඒ නිසා කවරනම් කුසලයක යෙදුණත් මතක තියාගන්න මේ කුසලයේ කරන්නේ තවත් බරක් කරගහ ගන්න නෙමෙයි. මේ තියෙන බර අතහැරලා දාගන්නයි කියලා. ඉතින් සමහර කෙනෙකුට ඕක අමතක වෙනවා. කුසල් කරන්න ගියාම ඊළඟට අර සක්විති සැප ඒක සැප ලැබෙන විදිහේ කුසල් අරමුණු කරගන්නවා. නමුත් මතක තියාගන්න ඒ සක්විති සක්විති සැප ලැබුණත් ඒක බරක්. ඒකත් බරක්. මොකද ස්කන්ධ පංචකේ සංඛ්‍යාත බරමයි. ඒක නිසා මතක තියාගන්න මේ සියලුම කුසල් කළ යුතු කුමක් සඳහාද? මේ දුක නම් වූ ස්කන්ධ පංචකේ නම් වූ බර අතහරින්නට. ඒ නිසා මෙතෙක් කියලා මේ පින්වතුන් බොහොම සාවධානව බර ගැන තේරුම් ගන්නනේ. බර කරගහගෙන යන්නේ කවුද? කොටෙම බැලුවා තම තමන් කරගහගෙන යන්නේ ඒකත් තේරුම් ගත්තා. බර කරට ගන්න කොහොමද කියලා තේරුම් ගත්තා. කොහොමද බර කරට ගන්න? ලස්සන රූපයක් දැකලා ආසාව ඇති වුණොත් අන්න බර කරට ගත්තා ඒ වෙලාවේ. ලස්සන ශබ්දයක් අහලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා. ලස්සන මිහිරි සුවඳක් දැන්නත් ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. හොඳ රහ කෑමක් කාලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. හොඳ පහසක් ලබලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. ඒ වගේම හිතට හිතන දේවල් වලට ආශාව ඇති වුණොත් බර කරට ගන්න වෙනවා. අන්න බර ගැනීම කියලා කියන්නේ හිතේ ඇති වෙන තෘෂ්ණාවටයි. ඒ තෘෂ්ණාව ඉතිරි නැතුව ප්‍රහාණය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම තමයි බර අත්හැරීම කියලා කියන්නේ. ඉතින් භාගවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සම්පින්දණය කළ ගාථාවකින් වදාළ මාත්‍රකාකලේ ගාථා රත්නය භාරෝ හරි පංචස්කන්ධා භාරහාරෝ ච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාර නික්ඛේපන සුඛං පාදම් කරගන්න වටින ගාතාව. මොකද්ද? භාරෝ හවේ පංචස්කන්ධා. මොකද්ද? භාරෝ හවේ පංචස්කන්ධා කියන්නේ බර කියන්නේ ස්කන්ධ පංචකයටයි. භාරහාරෝච පුද්ගලෝ. මොකද්ද? භාරහාරෝච පුද්ගලෝ. ඒ කියන්නේ බර ගෙන යන්නේ පුද්ගලයායි. භාරාදානං දුක්ඛං ලෝකේ. මොකද්ද? භාරාදානං දුක්ඛං ලෝකේ බර ගැනීම බර කරට ගැනීම දුකක්. ඒ කියන්නේ මේ තෘෂ්ණාව ඇතිවීම දුකට හේතුවක් කියන එකයි. බහාර නික්ඛේපණං සුඛං බර බහා තැබීම සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තං සත්‍යයක් ළඟට වදාලා නික්ඛිතිස්සා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය සමූලං තණ්හං අබුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ කියලා නික්ඛිතිස්සා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය මේ මහා බර අතහැරලා අනෙක් බරක් කරට ගන්නෑ. කවුද එහෙම අනෙක් බරක් කරට ගන්න නැති උතුමන් වහන්සේ? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනෙක් බරක් කරට ගන්න. මේ තියෙන බර අතහරිනවා අනෙක් බරක් කරට ගන්න. සමෝලං සංහං අබ්බුයිහ නිච්ඡාතෝ පරිනිබ්බතෝ මුල් සහිත තෘෂ්ණා උදුරා දානවා. තෘෂ්ණාවේ මුල මොකක්ද? ඇයි තණ්හාවක් ආශාවක් ඇති වෙන්නේ? ඔව් තණ්හාවක් ඇති වෙන්නේ ඇයි? ඈ තණ්හාව. ඇයි තණ්හාවක් ඇති වෙන්නේ? මොකක් නිසාද තෘෂ්ණාවක් ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා මතක තියාගන්න ආශාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසානේ මේක දුකයි කියලා තේරෙන්නේ නැති හින්දානේ දුකට ඇලුම් කරන්නේ. ඉතින් දුකයි කියලා තේරෙන්නේ නැත්තේ මොකද්ද? අවිද්‍යාවනේ මෝහයනේ. දුක දුක වශයෙන් නොතේරෙන එක මෝහයයි. අවිද්‍යාවයි. දුක හටගන්න හේතුව හේතු වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි දුකෙන් මිදීම මිදීම වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි. ඉතින් දුකෙන් මිදෙන මාර්ගයේ මාර්ගය වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි. ඒක නිසා මේ තණ්හාවේ මුල අවිද්‍යාවයි. එතකොට මුල් සහිත තෘෂ්ණාව උදුරා දානවයි කියලා කියන්නේ අවිද්‍යාවත් භව තණ්හාවත් ඉතිරි නැතුවම කොටා දානවයි කියන එක. නිච්ඡාතෝ පරිණිබ්බුත. ඉතින් අවිද්‍යාවත් තණ්හාවත් ඉතිරි නැතුව ප්‍රහාණය කළා වූ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒ තෘෂ්ණා ප්‍රහාණයෙන් සකල ක්ලේශයන් ප්‍රහාණයෙන්ම නිච්ඡාතෝ පරිනිබ්බුතෝ නිවිසනසී පිළිවීමටපත් වෙනවා. එහෙමනම් අපටත් මෙතෙක් වේලා ධර්ම දේශනා කිරීමෙන් මේ සෑම දිනාටමත් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයේ මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත වර පහ තබමින් වර කරට ගැනීම සංඛ්‍යාත තෘෂ්ණා ප්‍රහාණය කරමින් බරින් මෙදීන් සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම අපට මේ බර ගැනත් බර කරට ගන්නා හැටිත් බර අතහරින හැටිත් කියා දුන්නා වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන ඇති දොරින් ගෞරව නමස්කාරය වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම බර බහාතකුවා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ඖරස පුත්‍ර මහරහතන් වහන්සේලාටත් ඒ වගේම අනාගාමි, සකදාගාමි, සෝතාපන්නාදී මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේටත් බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයටත් අපගේ ගෞරව නමස්කාරය වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම ජනිත කරගත්තා වූ ධර්මයන් මේ පින්වතුන්ලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ සේනාසනාධිපතිව වැඩ වාසය කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති සියලු ස්වාමීන් වහන්සේලාටත් ආයුර ආරෝග්‍ය සම්පත් අර්ධිවර්ධනයේ වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු ආසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අතුල සේනාධීර මහත්මයා මහත්මියගේ මියගිය පියාණන් පියවරුන් දෙපළට පුණ්‍යානුමෝදනා කරන්ට ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවත්ව සිටින මෑණිවරුන් දෙපළට හා පවුලේ සැමට ආශිර්වාද පිණිසක් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම අපි සිද්ධ කරගත්තා පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය ආවිසින් දානුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් සාදුකාරයක් පවත්වමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඒ වගේම අතුල සේනාධීර මහත්මයා සහ මහත්මිය නමින් ජන්මාන්තරගත පියවරුන්ටත් අවශේෂ පින්වතුන් නමින් ජන්මාන්තරගත ඥාතීන්ටත් මේ පින් පෙත්පත්පත් වීමේ ඥාතියින්ද සුවපත් භාවයට පත් වෙත්වා සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන ආශාසෙ ඥාතියින්ටත් පින් පමුණුවමු ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාටම තව තවත් දාන සීල භාවනා විදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කායික පීඩා දුර වෙලා කායික මානසික සැනසීම සැලසේවා සිත්සතන් පිනක දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලොව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍යධර්මයේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීවිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමියතු සුපත්තිකා